සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ සහ අතිගරු සභාපති අවසරයි අපේ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට අපි සියලු දෙනාම සත්‍යක්‍රියාවක් සිද්ධ කරලා නායක මාහිමිපාණන් වහන්සේට සුවපත් වෙන්න ආශිර්වාදයක් කරමු. පිළිතුරු සත්‍යක්‍රියාවක් මේ ශාසනයේ ඊටාම බල සම්පන්නයි. සත්‍යක්‍රියාවක තියෙන ශක්තිය මෙච්චරයි මෙපමණයි කියන සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අපි බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කරපු අවස්ථා ගණනාව ජාතක පාළියේ සඳහන් වෙනවා. ඉතා විශිෂ්ට සත්‍යක්‍රියාවක් කරපු තැනක් තමයි මේ වටුපැටියෙක් වෙලා ඉපදිලා හිටපු කාලේ. අම්මා තාත්තා දාලා ගිහිල්ලා ආරක්ෂාවට කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා තමන් වහන්සේම කල්පනා කරනවා. මගේ අතපය දෙකම පණ නැහැ. මගේ පියාපතිත් පණ නැහැ. මට මේ ලෝකේ යම් ආරක්ෂාවක් තියෙනවා නම් ඒ මගේ අම්මගේ තාත්තගේ. නමුත් ලැබුගින්නට බයේ මගේ ඥාතියිනුත් මම දාලා ගිහිල්ලා මෙතෙක් වෙලා ළඟ හිටපු මව්පියොත් මම දාලා ගිහිල්ලා. ඒ නිසා මට ආරක්ෂාව සපයන්න කෙනෙක් නැති නිසා තමන් තනියම සත්‍යක්‍රියාවක් කරගන්නවා. අපි සම්පූර්ණ කරනකොට සත්‍යක්‍රියාවක්. විශේෂයෙන් රත්නත්‍රී ආශිර්වාදය, රත්නත්‍රී තියෙන අනන්ත ගුණය සිහිපත් කරන එක මූලික කාරණාවයි. මොකද මේ ගුණ සම්පූර්ණ සත්‍යයිනේ. භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණ සමුදායන් සම්පූර්ණ සත්‍යයි. නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් සත්‍යයට මෙන්න මේ වාගේ ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒ ගුණයත් එසේම සත්‍යයි. ආර්ය මහා සංඝ රත්නය ලෝකයට කොයිතරම් යහපතක් කරන්නේද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒ කාරණාවත් එසේම සත්‍යයි. එහෙනම් තුනුරුවන් සිහිපත් කරලා සත්‍ය ක්‍රියාව මුලින් පටන් ගන්නවා. ඊළඟට සත්‍ය ක්‍රියාව කරන්නේ මම නම් මට ආශිර්වාද උදෙසා නම් මම ගාවත් ගුණයක් තියෙන්න ඕනේ. දැන් මේ සත්‍ය ක්‍රියාව කරගන්නේ Tamanට නම් තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරලා Taman ගාවත් යම් ගුණයක් තියෙන්නම ඕනේ. කුමන හෝ ගුණයක් යටත් පිරිසෙන් පන්සිල් පද පහෙන් එක සිල් පදයක්වත් මන් දිවිහිමියෙන් රැක්ක කියන කාරණාවවත් තියෙන්න ඕනේ. එහෙම තමයි සත්‍ය ක්‍රියාව සාර්ථක වෙන්නේ. මේ නිසා අපි අද දවසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය හදවතින් මෙනෙහි කරලා නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ අපරිමිත ගුණ සමුදායත් අපේ හදවතින් මෙනෙහි කරලා අෂ්ටාර පුද්ගල මහා සංඝ රත්නයේ අනන්ත අප්‍රමාණ ගුණ සමුදායන් අපේ සිත් තුළින්ම මෙනෙහි කරලා ඊටාම සතුටු සිතින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව සසර දුකින් එතර වීම උදෙසාම ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ උදාර පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලම ආවර්ජනය කරගෙන අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්ඩ ශක්ති ප්‍රමාණයෙන් වීර්ය වදන පිරිසක් ඒ නිසා මේ පිරිස මහත් වූ ගුණ සම්පන්න පිරිසක්. ඒ නිසා ඔබ රැස් කරගෙන තියෙන කුසලයක් ආරක්ෂා කරන සීලානුභාවයත් ඔබ භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා ලබාගත්ත ඒ උතුම් බෞද්ධ ජීවිතයේ තියෙන අනන්ත අප්‍රමාණ ශක්ති ප්‍රමාණයනුත් එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේගේ දසපාරමිතා සිහිපත් කරහම භාග්‍යතුන් වහන්සේ වටේට කරුණු සියල්ලම සම්පූර්ණයි. ඒ සියලුම බල ශක්තියින් ගුණ ශක්තියින් එකතු කරගෙන ඔබට දහම් දේශනා කළා මාරස් කරගත් ආ වූ කුසල ශක්තියත් එකතු කරලා අපි සියලු දෙනාම සත්‍ය ක්‍රියාවක් කරවමු මේ අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපිනීප තත්වයෙන් පසුවන සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කරන්න අනුමෝදන් කරන්න සූදානම් වෙන මොහොත. උන්වහන්සේ මේ රටේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයන්න් වහන්සේ නමක්. සම්මා සම්බුද්ධ ශාසනය භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයේ පවතින තාක්කල් පවතින රට හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරමින් අවවාද කරන්ට යෙදුණා. එහෙනම් ඒ රට විවිධ අවස්ථාවන් වල මිත්‍යා දෘෂ්ටියෙන් ගැලෙනකොට මිත්‍යා දෘෂ්ටියෙන් ගිල ගන්නකොට දෙව්ලොවෙන් ආපු අය වගේ මහා සත්පුරුෂයෝ මේ ලෝකේ පහළ වෙලා නැවත සම්මා සම්බුද්ධ ශාසනය ළඟා හිටවන්න කටයුතු කළා. එහෙනම් ඒ අතර කටයුතු කරපු ශ්‍රේෂ්ඨ උත්මයෙක් තමයි දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේ. අපේ රට සම්පූර්ණයෙන් වෙනස් කරපු වර්තමාන භික්ෂුන් වහන්සේ කියලා කිව්වොත් ඒක කිසි වැරද්දක් මම හිතන්නේ නෑ සියලු දෙනා මේක අවිවාදයෙන් පිළිගන්නවා. ඒ නිසා උන්වහන්සේ රැස් කරගත් ඒ සියලු කුසල ධර්මයන් උන්වහන්සේට හේතු වෙලා මේ කුසලයෙන් උන්වහන්සේ වහවහා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිදුක්ව නිරෝගීව සුවපත් භාවයෙන් යුක්තව මේ රට තුල මහත් වූ පින්කම් සිදු කරවමින් සම්බුද්ධ ශාසනය නගා හිටුවමින් බෞද්ධයා නගා හිටුවමින් රට පිළිබඳව ඇල්ම ජාතිය පිළිබඳව ඇල්ම ආගම පිළිබඳව ඇල්ම උන්වහන්සේ ළඟ නිරන්තරයෙන් තිබුණා ආන් ඒ සියලු සත්‍යයන් ආරක්ෂා කරමින් රට ජාතිය සුරක්ෂිත කරමින් තවත් চিරාත් කාලයක් සම්මා සම්බුද්ධ ශාසනය මේ ධර්මතලයේ මත ජීවමාන කරවන්න උන්වහන්සේට ජීවන ශක්තිය උදා වේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේට උන්වහන්සේලාගේ අනන්ත අනුභව බලයත් ආශිර්වාදයත් කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට හේතු වේවා සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු උන්වහන්සේට ආශිර්වාද කරත්වා උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අවසන උන්වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමි